ඊළඟට සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ ඇත්තට අවසරයි නිදුක් වේවන් රෝගී වේවා තා චුට්ටක් හයියෙන් කතා කරන්න මහත්තයා මෙහෙමයි අපේ හාමුදුරනේ මම වසර කිහිපයකින් නම් විහාරස්ථාන දින පොත් පූජා කරනවා පව් වසර කීපයකින් විහාරස්ථාන දිනපොත් පූජා කරන වාර්ෂිකව අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නමක් ඒකෙදි පුණ්‍යානුමෝදනා කරා ඒක දිනපතා පින් වැඩෙන පින්කමක් කියලා නමුත් අර අපේ හාමුදුරුවෝගේ ප්‍රඥාව පිළිබඳ දේශන ඇහුවම මට ඒ හැමදාම හිතෙනවා දැන් මේ මේ කවදා හරි දවසක මගේ අභාව්‍ය සිද්ධ වෙනවා ඒ වෙලාවක මා නිරේගාමි නොවේවා සුගතිගාමි වේවා කියලා. අනිත් පැත්තෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම කරන ලද කුසල කර්මයකින් භව තණ්හාවක් හදා ගන්නවද කියන්නේ. ඒ කියන්නේ අපේ හාමුදුරුවන්ගේ විග්‍රහයයි අහන්න. මෙහෙමයි දැන් අපි කෙලස් නසන්න නිවන් දකින්න තමයි කටයුතු කරන්නේ. හැබැයි දැන් කෙලස් නසනකම් අපි උපදිනවනේ. ඒ නිසා එතකන් අපට භවය සැලසුම් කරගන්න වෙනවා දුගතිගාමි නොවේ. ඉතින් ඒ නිසා දැන් මේ ජීවිතය තුළම අපි අවිද්‍යා තණ්හා සියල්ලක් ප්‍රහාණය කරනවා නම් අපට ගැටලුවක් නැහැ. ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕන. හැබැයි එහෙම නොවුනොත් ඊළඟ භවයක අපි කැමති වුණත් අකමැති වුණත් උපදිනවා. කොහොමත් අපි තුල භව තණ්හාව තවම තියෙන නිසා. ඒතකොට භව තණ්හාව ප්‍රහාණය කරගන්න පුළුවන් මොහොත තමයි නැවත උපදින්න නැතුව තියෙන්නේ. ඒතර භව තණ්හාව තියෙනවා නම් උපදිනවා. ඒ උපදින තැන දුගතියක් නොවි සුගතියක් වුණොත් තමයි මේ භවයේ නවත්තපු තැන ඉඳලා අපිට ඉතිරි ගුණ ධර්ම ටික සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි සැලසුම් හදාගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පවා කුසල් කිරීම, කුසල් සිහිපත් කිරීම වටිනවා කියලා දේශනා කළේ. ඒ වගේම පින් පොතක් ලිවීම, ඒවා නැවත නැවත කියවීම වැදගත් වෙන්නේ නිවන් දකින්න තෙක් භවය සංස්කරණය කරගෙන දුගතියකට වැටෙන්නේ නැතුව යන්න. ඉතින් ඒක මේ භව තණ්හාවෙන් සසර පැතීමක් නේද කියලා ඒක අතහැරලා දැම්මොත් එතකොට අපට නිවන් දකින්නතෙක් යන්න අවශ්‍ය හයිය නැතුව යනවා. එතකොට ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. අපිට මේක අත්හරින්නටයි අපි පුහුණු කරන්නේ. නමුත් ඒ අත්හරින තෙක් මේක රැක ගන්නට. ඒ සඳහා බුද්ධිමත්ව ක්‍රියාත්මක වීම වරදක් නෙමෙයි. එහි අපේ හාමුදුරනේ අපේ හාමුදුරෝනේ දුක් වේවා නිරෝගී වේවා. හොඳයි ඊට පස්සෙ.